එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම එතින්දි මම කියන්න ගිය අනිත් කාරණේ තමයි දැන් අපි අහලා තියෙනවා දැන් මහා බෝධිසත්වවරයෙක් නම් පුද්ගල බද්ධව එහෙම හිතන්න යන්නේ නැහැ මේ මේ ස්වාමින් වහන්සේලාට දෙන එකෙන්ද මට වැඩි වාසිය අනාගතයට ලැබෙන්නේ ඉදිරි භවවලට ඒ එහෙම එකක් හිතන්නේ අවශ්‍ය කෙනාගේ අවශ්‍යතාවයට ඒ අවස්ථාවේ දෙනවා. ඔව් බෝසත්වරයක් කොහොමවත් තමන්ගේ ප්‍රතිලාභය ගැන හිතලා නෙමෙයිනේ දෙන්නේ. එහෙම දුන්නා නම් ජූජකයට දරුවෝ දන් දෙන්නේ නැහනේ. හැබැයි බෝසත්වරයෙක් දන් දෙනකොට විචෙය්‍ය දානං විමසා බලා දන් විමසා බලා දන් දෙනවයි කියලා කියන්නේ මෙයා සිල්වත්ද මෙයා ගුණවත්ද මට මේකෙන් කොච්චර ලැබෙනවද කියන එක නෙමෙයි. දෙන්නට සුදුසුද ලබන්නට සුදුසුද ලබන්නට සුදුසු කුමක්ද? මොන ප්‍රමාණයෙන්ද? ඔරොත්තු දෙන්නේ මොන ප්‍රමාණය? මොන ප්‍රමාණයෙන් දුන්නොත්ද යහපතක් වෙන්නේ? මොන ප්‍රමාණයෙන් දුන්නොත්ද විනාශයක් වෙන්නේ? අන්න ඒව ගැන විචක්ෂණයි. එතකොට එහෙමයි විමසලා දෙන්නේ. එතකොට ඒ ඒ සමස්ත ක්‍රියාවලියම පරමාර්ථය ප්‍රතිග්‍රාහකයට යහපතක්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු අද සමහර දායකයෝ නිසා හාමුදුරු කොච්චර විනාශ වෙනවද? දැන් හාමුදුරුවන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා හඳුනාගෙන පූජා කරන්නට ඕන. හැබැයි අවශ්‍ය දෙයි අනවශ්‍ය දෙයි බොහෝ දේවල් සමහර වෙලා. එතකොට ඒව නිසාම අර භික්ෂුන් වහන්සේලා ආපු වැඩේ පැත්තකින් තියලා වෙන වෙන ඒවට ඊට පස්සේ යමු එතකොට දැන් මේ දැන් මේ කතාව අපි කියන්නේ දෙන දේ වළක්වන්නට නෙමෙයි. අපි දෙන්නට ඕන මේ අපි දෙන්නේ සාමනීර හාමුදුරු නමකට. මේ වැඩිහිටි හාමුදුරු නම. උන්වහන්සේ මොනවා කරන කෙනෙක්ද? උන්වහන්සේ ගොවිතැන් කරනවද? ව්‍යාපාර කරනවද? උන්වහන්සේ සමාජ සේවය කරනවද? සාසනික සේවය කරනවද? උන්වහන්සේ ඉගෙන ගන්නවද? දැන් මේ මම දෙන දේ මොකකටද යෙදෙන්නේ? උන්වහන්සේ මේකෙන් නොමග යන්න පුළුවන්ද? දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔය මාපිය සංරක්ෂණ වැඩසටහන් හැටියට කැපකරු කැපකරු දායක ක්‍රමයේ හැටියට සමහර පොඩි හාමුදුරු පැවිදි කරලා මුල ඉඳලම කැපකරු දායකයෙක් ඉන්නවා. ඒතකොට ඒ දායකයා තමයි හාමුදුරු බලන්නේ. ඒක ඉතාම හොඳ ක්‍රමයක්. ඊට පස්සේ සමහර තැන්වලදී උන්වහන්සේට බැංකු පොතක් ආරම්භ කරලා ඒකට මුදල් ටික ටික දානවා. ඒක අවුරුදු 18 පිරුණාට පස්සේ ගන්න පුළුවන් වෙන්න උන්වහන්සේගේ කටයුතු සඳහා. ඉතින් මේකත් හොඳ ක්‍රමයක් වර්තමානයේ හැටියට. හැබැයි මේක හැමෝටම ඔරොත්තු දෙන්න සමහර පොඩි හාමුදුරු දැන් මගේ account එකක් තියෙනවා ඒකට මෙච්චර මෙච්චර මුදල් වැටෙනවා කියලා 18 සම්පූර්ණ වෙනකම් බලාගෙන ඉන්නවා අර කරගෙන සිවුරු අල්ලලා එතකොට දැන් උන්වහන්සේට සිවුරු ඇරලා යන්න පසුබිමක් හැදෙනවා අර මුදල් ටිකක් එකතු වීම. දැන් මේකෙන් කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ සංරක්ෂණය සඳහා පන්සල නඩත්තු කිරීම සඳහා අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය වශයෙන් සහාය වෙන්න එපා කියන එක නෙමෙයි. පරිස්සම් වෙන්න ඕන විමසා බලන්න ඕන. ඒ නිසා මේ දන් දෙනවා කියන එක ලේසි වැඩක් නොවෙන්නේ. අපිට හිතෙන්නේ ඉතින් අපි ළඟ තියෙනවා නම් දෙන්න පුළුවන් නම් මොකද්ද දෙන්න බැරි. එහෙම එකක් නෙමෙයි විචේය දානං සුගතප්පසතම් විමසා බලා දන් දීමයි බුදුරු අනුමත කරන්නේ. ඒතර බෝසත් අවදියේ පටන් ඒවා පුහුණු කරනවා. ඒතර බෝසතාණන් වහන්සේ මේ මට මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රතිලාභය කියලා හොයන්නේ හැබැයි ප්‍රතිග්‍රාහකයාට උපරිම යහපත සිද්ධ වෙන හැටියට. ඒ යහපත කරන්න පුළුවන් කොහොමද? ඒ යහපත වෙන්නේ කොහොමද? ඒකට මොන ප්‍රමාණයෙන්ද ක්‍රියාත්මක වෙන්න මොන තැනදීද ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් ඒක හරි බරපතල කැපකිරීමක්. දැන් අපි ගොඩක් දෙනෙකුට එහෙම ඕන වෙන්නේ මම දුන්නා මං අත පිහදා ගන්න. මගේ පිංකම හරි. අර මිනිහට මොනවා වුණත් මට අදාළ නැහැ. දැන් ඒකනේ සමහරු කියන්නේ මම දුන්නා ඒක ආයේ මං හිතන්නේ. එයා දැන් සමහරු කියනවා ඔය මනුස්සයාට දෙන්න එපා. මිනිහා ගෙනහිල්ලා ඔකෙන් මත් පැම්බනවා. මේ විදිහට මේ මත් කුඩු බොනවා. අපරාධ කරනවා. ඒ මට අදාළ නැහැ. එයා මොනවා ඒක එයාගේ වැඩක්. මං දුන්නා එච්චරයි. මගේ පිංකම කරයි. ඉතින් දැන් මොකටද දීලා තියෙන්නේ? දැන් මට පිං සිද්ධ කර අර මිනිහට වෙනසුණත් කමක් නැහැ. ඉතින් අන්න ඒ වගේ අද ගොඩාක් දෙනා දන් දෙනකොට උනත් මගේ පැත්ත බලනවා, Tamanට ලැබෙන ප්‍රතිලාභය දිහා බලනවා, කුසල තෘෂ්ණාව ඇති කරගන්නවා. හැබැයි ප්‍රතිග්‍රාහකයාගේ සුවය යහපත වෙනුවෙන් කැප වෙන්න සූදානම්. ඒ ප්‍රතිග්‍රාහකයාගේ යහපත ගැන හොයනකොට සමහර ඒවා අපිට හොයලා ඉවර කරන්නත් බෑ. ඒ වගේම ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. දැන් උදාහරණයක් හැටියට පෙර දින එකක් මම කිව්වා එක මිනිස්සෙක් අපි ළඟට ආවා බෙහෙත් තුණ්ඩුවක් අරගෙන හාමුදුරනේ මේ බෙහෙත් ටික ගන්නවා ඉතින් මම දන්නවා මේ මනසට ලෙඩෙත් තියෙනවා. බෑ තුණුවත් හරියි. බෑ සල්ලි අතට දීපු ගමන් කෙලින්ම යන්නේ මත්පැන් ටිකක් ගන්න. ඒතකොට ඒකත් මම දන්නවා. ඉතින් දැන් මත්පැන් බොනවා කියලා මේ මනුස්සයාට බෙහෙත් ටික නොදී ඉඳලා හරියන්නේ නැහැ. දැන් බෙහෙත් ටික ගන්න සල්ලි දීපු ගමන් මත්පැන් බොන බවත් දන්නවා. දැන් ඉතින් ඕන එකක් කරගත්තොත් මං දීලා දානවා කියලා හරියන්නේ නැහැ. එතනදී මම කළේ මගේ ටෙලිෆෝන් අංකයයි නමයි ලියලා දීලා හන්දියේ ෆාමසියට ගිහිල්ලා ওই බෙහෙත් ටික ගන්න. ඊට පස්සේ ෆාමසියේ ඉන්න කෙනාට කියන්න මේ දුරකථන අංකයට මට කතා කරන්න කියලා. එතකොට බිල කීයද බලලා මම මෙහෙන් ගෙවන්න. ඉතින් එතකොට ඔහු වරදට පෙළඹුණෙත් නෑ. ඔහුගේ අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒකට මට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. කැපකිරීමක් කරන්න. ඒක නිකන් අර කීයක් හරි දීලා දාලා නිකන් ඉන්නවා වගේ නෙමෙයි. ඉතින් අන්න ඒ නිසා දන් දීම, විමසා බලා දන් දීම, ප්‍රතිග්‍රහකයට යහපතක් වෙන විදිහට දන් දීම. ප්‍රතිග්‍රහකයාගේ අභිවෘද්ධිය සඳහා යෝග්‍ය දේශ යෝග්‍ය අවස්ථාවේදී බලලා දීම මේක සේවකයාද තිරිසනාද හාමුදුරුවෝද ප්‍රභූවරයාද කියලා අදාළ නැහැ අපි යමක් දෙනවා නම් ඒ දෙන දේ අර්ථ සම්පන්නව දීම කියන එක පහසු කටයුත්තක් නෙවෙයි හැබැයි ඉතින් Tamanට අර වගේ සරලව ඒක කරන්න පුළුවන්කම තිබියදී පැහැදිලිව Taman ඒක නොකර ඉන්නට ප්‍රයාත්මක වෙනවා නම් එතන මසුරුකම විය හැකි බොහෝ විට මේ කියන ගුණාංගය. කියන්නේ Taman අයද්දේ අනෙකුට අයිති වෙනවට කැමතිත් නැහැ. Tamanට අයිති දෙයින් අනිත් අය ප්‍රයෝජන ගන්නවට කැමතිත් නැහැ. තමන්ගේ සම්පත්තිය වැනි සම්පත්තියක් තව කෙනෙකුට හිමි වෙනවට, ඒ කියන්නේ තමන් කන විදිහට අනිත් කෙනා කනවට කැමති නැහැ. තමන් අඳින විදිහට අනිත් කෙනා අඳිනවට කැමති නැහැ. සේවකයා නම් අපි කන විදිහට කන්න ඕනේ. පොල් සම්බෝලයි බතුයි කාපුවම අන්න එහෙම හිතනවා. එහෙම හිතලා නම් මේ නොදෙන්නේ ඒක පැහැදිලිවම මසුරු කරනවා. අපිට හිතාගන්න බැරි මේ මොන අදහසින්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒකයි මම කිව්වේ අපිට බාහිරින් දැකලා අනිත් කෙනාව විශ්ලේෂණය කරගන්න පහසු නෑ. ඒ නිසා අපි මේවා අහන අපි අපි හැමදේම අපේ මනස විශ්ලේෂණය කරගන්න උත්සාහ කරනවා වෙනවා.